සදහතුනි නිවැරදිම වෙනසක් උදෙසාවෙන් බෞද්ධ ආරෝප වාහිනිය ඔබ වෙත ගෙනෙන ප්‍රතිවේක්ෂා වැඩසටහන් මාලාවේ අද දිනට නියමිත දේශනාව මෙලෙසින් ශ්‍රවණය කරනට ඔබ අප සියලු දෙනා මෙලෙසින් සූදානම් වන්නේ. අද මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන් මාලාවේ අද දිනට නියමිතව තිබෙන්නේ අභිධර්මය පිළිබඳව දේශනා කෙරෙන වැඩසටහන. ඉතින් මේ දේශනාව සිදු කිරීම සඳහා අප සැම කෙරෙහි මෙත් සිටින් මැදිරියට වැඩම කොට වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පළමු කොට සාදු නාදනම්වා පිළිගනිමු. සාදු සාදු සාදු. සදහතුනි අදත් මේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන් මාලාවේ අභිධර්මයේ පිළිබඳව සිදු කරන දේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වය ලබා දෙන්නට කටයුතු කරන්නේ කුරුණෑගල මාවි දළු පොත පදිංචි චන්ද්‍රා හේරත් මෑණියන් ඇතුළු පවුලේ දූදරු පිරිස විසින්. එසේනම් ඒ සිහිපත් කිරීමත් සමගින් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට নমස්කාර පූරකව ඇරයුම් කරමු අප සැම කෙරෙමෙත් සිටින් මෙතෙන් පටන් මේ තුන් වූ දේශනාව පවත්වන හැටියට අවසරයි ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු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 චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ වසමන්ව ගූති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි අපේ ජීවිත සකස් කර ගැනීම පිළිබඳව නිවැරදිව මේ ජීවිතය සකස් කරගෙන සතර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසීම සඳහාම ඒ පිළිබඳව සාකච්ඡා කරන වැඩසටහන් මාලාවක් තමයි ප්‍රත්‍යක්ෂා වැඩසටහන් කියන්නේ ප්‍රායෝගිකත්වය වැඩිපුර අවධානය යොමු කරගනිමින් ප්‍රායෝගිකත්වයට වැඩිපුර අවධානය යොමු කරගනිමින් ඉතින් උත්සාහ කරන්නේ අභිධර්මයේ පිළිබඳවත් යම් අදහසක් ඇති කර ගැනීම සඳහා කිසි කෙනෙක් මැලි නොවි අපි ගිය ඉරිදා දවසේ මතක් කරා නැලි නොවි මේ පිළිබඳව යම් දෙයක් ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරනවා කියලා කටයුතු කරන්න මූලික කරුණු බොහෝමයක් අපි මූලිකම ඊටා මූලික කරුණු සාකච්ඡා කරා අද අපි සිත් බෙදී යන ආකාරය පිළිබඳව යම් විදියකින් සාකච්ඡා කරනවා මම එදා දවසේ කියපු කාරණාවක් මතක් කරගන්නම් අභිධර්මය කියන්නේ හරියට භාෂාවක් ඉගෙන ගන්නවා වගේ ඒ කියන්නේ මේකෙන් අපිට සිද්ධ වෙන්නේ භාෂාවක් ඉගෙන ගන්නවා වගේ කියලා කියන්නේ මේන් අපිට සිද්ධ වෙන කාරණාව තමයි අපේ ජීවිතය පිළිබඳව යම්කිසි වෙනස් අදහසක් නැගෙන විදිහට හිත සකස් වෙන්න ඕනේ. අභිධර්මයත් ඉගෙන ගන්න පුංචි කාරණාවකදීත් මොකද අපි ඊයේ දවසේ උරුමය ගැන කතා කරපු වෙලාවෙත් මතක් කරා මුළු ධර්මයම විමුක්ති රසය සඳහායි කියලා. එතකොට ධර්ම විනය, අභිධර්ම, ත්‍රිපිටකයම එහෙමයි. නිවන සඳහායි. එහෙනම් අභිධර්මයත් නිවන සඳහා වෙන්න ඕනේ. අභිධර්මය හදාරනකොට කරුණු එකතු කරගෙන විතරක් හරියන්නේ නෑ. ඒකෙන් කොහොමද අපිට හිත නිවා ගැනීමට ඒක හේතු වෙන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරමින්මයි මේ පිළිබඳ කතා කළ යුතු තියෙන්නේ. හොඳයි. භූමි වශයෙන් අපි දන්නවා භූමි වශයෙන් සිත් කොටස් හතරකට බෙදෙන බව ඒ ඒ භූමීන් වල උපදිනා වූ සිත් විදිහට. දැන් අපි සාකච්ඡා කරා මම කෙටියෙන් මතක් කරන සාකච්ඡා කරපු කරුණු අතරේ අපිට නොයේකුත් සිත් පහළ වෙනවා. ඒ සිත් පහළ වෙන්න හේතු වෙන සිත් එක්කම උපදින සිතත් එක්කම සිත් ගන්න අරමුණම ගන්න සිතත් එක්කම නැති වෙලා යන තවත් ක්‍රියාවන් වගේක් තියෙනවා සිතක් නිකන් උපදින්නේ නැහැ. අන්න ඒවට කියනවා චෛතසික කියලා. හරිද? ඒවට කියනවා චෛතසික ධර්ම කියලා. ඒවට ඉංග්‍රීසියෙන් කියනවා mental factors කියලා. ඒ කියන්නේ සිතක් ඇති වෙන්න හේතු වෙන ධර්මතා. එතකොට හරියට තේකක රසයක් ඇති වෙනවා වගේ තේකක රසයක් වගේ ඒ තේකක් හදනකොට ඒකේ රසයට හේතු වෙන්නේ ඒකට මිශ්‍ර වෙන දේවල් නේද? එතකොට බලන්න මේ රසය උපදින්නේ මිශ්‍ර වීම සම්පූර්ණ වීමත් එක්කමයි පෙරපසු නොවීමයි. එහෙමත් අපිට ඒ උදාහරණයක් ගන්න පුළුවන්. නේද? ඒ කියන්නේ දැන් අපි හිතමු හොද්දකට කහ ලුණු ආදී ඔක්කොම දාලා වතුර වතුර එක දිය කරලා තිබ්බට ඒවා මිශ්‍ර වෙන්නේ නැහැ. දැන් රස්නේ වෙනකොට කොයි වෙලාවෙ හරි රස එනවා කියන්නේ රස හැදෙන්නේ. මිශ්‍ර වීම සිද්ධ වෙන්නේ මිශ්‍ර වීම ඒවා මුසු වීම සිද්ධ වෙන්නේ කොයි වෙලාවෙද ඒ වෙලාවෙම රස උපදිනවා. නේද? අන්න ඒ වගේ මේ චෛත්‍ය චිත්ත චෛතසික දෙකම ඒ චෛතසිකයන්ගේ මුසු වීම එක එක ප්‍රමාණයට අනුව අපිට එක එක හිත උපදිනවා. දැන් අපි අභිධර්මය හදාරන්න යන අයට මම කව අරමුණක් තියාගමු කියලා. මතකද? ඒ අරමුණ තමයි අපි සූදානම් වෙන්නේ ඔන්න ඔය මුසු වෙන ආකාරය පිළිබඳව දැනීමක් ඇති කරගන්න. දැන් ඔන්න අපිට සරල වෙනවා මේක. එකපාරටම සිද්ධ යන ගොඩාක් දේවල් කියන්නේ නැතුව හරිද? අරමුණක් තියාගෙන යනකොට හරි. ඒ ඒ සිත් උපදින්න අර මිශ්‍ර වෙන චෛතසිකයන් මොනවද? දැන් අපේ පළවෙනි අරමුණ ඒක. හරිද? අපි ධර්ම ඉගෙන ගන්න අපේ පළවෙනි අරමුණ තමයි ඒ ඒ සිත් සිත් වශයෙන් සිත් 121ක් තියෙනවා. 89ක් කෙටි වශයෙන්, දීර්ඝ වශයෙන් 121. ඒක ගැන වැඩි කල්පනා කරන්න බෑ. ඒක පස්සේ නිකම්ම විසඳිලා යන එකක්. ඇයි එහෙම වෙන්නේ කියලා එක එක තැනකිනුයි එක වෙන්නේ. ලෝකෝත්තර සිත් ටික හකුලා ගත්තාම 89ක් වෙන ඔක්කොම සිත් දිගහැර ගත්තාම 120ක් වෙන. ඒක ගැන අපි ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. හරිද? ප්‍රශ්නයක් කරගන්නේ නැතුව අපි හිත අපි දැනට හිතා ගන්නවා සිත් 121යි. මොකද දිගාර ගත්තාම අකුලන් ලේසිනේ. අකුලලා තියෙන එක දන්නේ නැත්නම් දිගාරින්න බෑනේ. ඒකෙන්ද 121යි සිත් 121ක් කොහොම හරි උපදිනවා. අපේ උපදින සිත් වර්ගීකරණය කරලා තියෙනවා 121කට. හරි. එච්චරයි. මූලික වශයෙන් අපි දන්නේ. දැන් උත්තරය කියනකොට දන්නේ ඔච්චරමයි දන්නේ. හරිද? නමුත් මේ සිත් 121කට වර්ගීකරණය කරලා තියෙන එක එතකොට ඒ ඒ සිත් දැන් වෙනස් සිත් මේවා. ඒ ඒ සිත් උපදින්න ඒ සිතත් එක්කම ඉපදිලා ඒකත් එක්කම නැති වෙලා ඒ ගන්න අරමුණව ගන්න ක්‍රියාවන් වගේ සිද්ධ වෙනවා. තව වැඩ පිළිවෙලක් තියෙනවා. අන්න ඒ වැඩ පිළිවෙල තමයි අර හොද්දේ රස උපදින්න සිද්ධ වෙන ක්‍රියාව තමයි ඒ මිශ්‍ර කරපු ඒවා මිශ්‍ර වීම එකට වතුරට දැම්මට වැඩක් නැහැ. මම ආයෙක මතක් කරනවා. වතුරට කොහොම කහයි ලුණුයි සරක්කුයි වතුරයි ඔක්කොම නේද මිරිසුයි ඔක්කොම දාලා තියෙනවා අපි. දාලා හැදිත් ගන්නවා මිස් වෙන්නේ නැහැ. හත් වෙන්න ඕනේ. හත් වෙනකොට මොකද වෙන්නේ? එකපාරට මේවා යම් කිසි ක්‍රියාවක් ඇතුළත වෙන ඒවා මුහු වෙනවා. මුහු වෙච්ච එකම තමයි රස එන්නේ. නැත්නම් අර රත් කරන් ඉස්සෙල්ලා දීවේ ගාලා බැලුවොත් එක එක රස එන්නේ. නේද? මුසු වෙලා නැහැ. එතකොට මුසු වීමයි රසය උපදීමයි එකට වෙනවා වාගේ. එතකොට මුසු වෙන ආකාරයන මිරිස් මිරිස් අඩු නම් ලුණු අඩු නම් රස වෙනස් නේද? අන්න ඒ වගේ ඒ වගේ මේ මුසු වීමයි ඒක රාශී වීමයි එකටම සිද්ධ වෙනවා වගේ මේ සිත්වල මුසු වීමයි ඒ කියන්නේ චෛතසිකයන්ගේ මුසු වීමයි සිත් ඒක රාශී වීමයි එකම විදිහට සිද්ධ වෙනවා. හරි. එකම වැර. එතකොට ඒ ඒවා මේ මිශ්‍ර වෙන ප්‍රමාණයන් වල අඩු වුණොත් මිරිස් වැඩි වුණොත් නේද ලුණු වැඩි වුණොත් අඩු වුණොත් රසය වෙනස් වෙනවනේ. අන්න ඒ වගේ තමයි ඒවා අඩු වැඩි වෙලා මිශ්‍ර වෙලා අපිට හිත උපදිනවා. එහෙනම් හිත උපදින්නේ මොනවයි හින්දාද? චෛතසිකයන් හේතු වෙලා නේද? ඒවා එකතු වෙන ප්‍රමාණය අනුව සිත් වර්ගීකරණය වෙනවා. එහෙනම් අපි දැනගන්න වෙනවා අපි ධර්ම ඉගෙන ගන්න ආය විදිහට මේ මේ සිත් කියන්නේ මොනවාද? ඒ ඒ චෛතසික කියන්නේ මොනවාද? ඒවා මිශ්‍ර වෙන්නේ කොහමද? ඒ ඒ සිත්වල යෙදෙන චෛතසික මොනවද? ඒ ඒ චෛතසික සමග යෙදෙන සිත් මොනවද කියලා. හරිද? ඔන්න ඔය ටික තමයි මූලිකව අපිට හරියම අමාරු. ඔතන ගොඩ දාගන්න අමාරු වෙලා තමයි අපි ධර්මයේ අතාරින්නේ ගොඩක් කට්ටිය. හ්ම්. ඒකද අපි මේකට වැඩි කාලයක් අරගෙන සරලව මේක කරගෙන යනවා. එතකොට මේක දැනගන්න නම් සිත් 121 ගැන දැනගන්න ඕනේ නේද? නේද? මොනවාද මේ උපදින සිත් කියලා දැනගන්න ඕනේ. ඒ සිත් උපදින්න හේතු වෙන චෛතසික මොනවද කියලා දැනගන්න ඕනේ. ඒ ඒ චෛතසිකයේ යෙදෙන සිත් මොනවද කියලා දැනගන්න ඕනේ. ඒවට කියනවා සංයෝග සහ සංප්‍රයෝග කියලා. හරිද? ඒ සංයෝග වෙන හැටි සංප්‍රයෝග වෙන හැටි කියලා කියන්නේ ඒකයි. ඉතින් ඒක ඔක්කොම තියෙද්දි දැන් අපි මේ අරමුණ තියාගෙන මම හැමදාම පටන් ගන්නකොටම ওই අරමුණ මතක් කරන්නම්කෝ. මොකද්ද අරමුණ අපේ කියලා නේද? එතකොට දැන් අපි Uh, ගොඩ දැන් 121 ගැන ගොඩ කතා කරන්න. එතකොට අපිට පැටලෙන්නේ පැටලෙනවා. දල වශයෙන් සරලව මේ ටික ඉස්සලා බෙදාගෙන අපි යන එකපාරටම චෛතසික ටික ගැන විස්තර කරගන්න. එතකොට අපිට ටිකක් රසයි වුණා. චෛතසික ගැන විස්තර කරනකොට පාඩම රසයි. හරිද? ඊට පස්සේ මිශ්‍ර වීම ගැන කතා කරන අතර වාරේ අපි ටිකින් ටික ටිකින් ටික සිත්වල සිත්වල තියෙන ගුණයන් ගැන තව ටිකක් කතා කරනවා. එතකොට අපිට අරක ටිකක් මේ ඇවිල්ලා මේ නිකන් අර නේද දැන් භාෂාවක් ඉගෙන ගන්නකොට ඔක්කොම ව්‍යාකරණ ටික ඉස්සෙල්ලාම ඉගෙන ගත්තොත් ඒ ගණන් ගන්න එක මොකද වෙන්නේ නේද වැඩක් වෙන්නේ නැහැ කතා කරගන්න බැරුව යනවා නේද එද කනට ඇහිලා කටෙන් පිට වුණා නම් ඇති භාෂාව ඉස්සෙල්ලා නේද අපි පිටරටකට ගිහලා පිටරට කට්ටියත් එක්ක ඔය ඉන්නකොට ඔන්න සමහරවිට ඒ භාෂාවන් නේද ඒකේ ඒ භාෂාවන් ටිකක් කතා කරන්න පුළුවන් වෙනවා හ්ම් අනිත් අපි සිංහල භාෂාව කියනකොට මම මේ දැන් කතා කරනකොට ව්‍යාකරණ ගැන අදහස් එහෙම එන්න ගියොත් එහෙම මට පුළුවන් වේද මේක කරගන්න? නේද? ලොකු අමාරුවකට වැටෙනවා. ඉතින් ඒකින්ද අපි ඉස්සෙල්ලා අභිධර්ම භාෂාව අපේ මනසින් නැగిරෙන විදිහට චුට්ටක් බලමු. එතකොට අපි එදා කතා කරා භූමි වශයෙන් කොටස් හතරකට බෙදනවා කියලා. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා. හරිද? එතකොට කාමාවචර කියන ඒවට මොනවද? අපාය හතරයි, දිව්‍ය ලෝක හයයි, මනස ලෝකය. රූපාවචර කිව්වහම ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. හරිද? එතකොට ආකාසානංචායතනය, විඥානාචායතනය ආදි වශයෙන් තියෙන ඒවා අරූපාවචර. හරිද? එතකොට එහෙනම් දැන් කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර ලෝකෝත්තර කියලා කියන්නේ අර කියන ලෝකය ඉක්මවා යන සිත. ඒතකොට ඒවා මොනවද කියලා අපි පස්සේ දිගින් දිගට ඇයි ඒවට කාමාවචර කියන්නේ, ඇයි රූපාවචර කියන්නේ කියලා පස්සේ කතා කරනවා. දැනට ඕන මතක තියාගන්නවා. මතක තියාගන්න ලේසි. හරි. පළවෙනි එක කාමාවචර, අනිත් එක රූපාවචර. ඒත් රූපාවචර අරූපාවචර කිව්වම මතක තියාගන්න ලේසිනේ. නේද? අන්න දෙකයි නේද? මොකද මම මතක තියාගන්න පුළුවන් විදිහටම කියන්න ඕනේ. හරිද? ඊළඟට අන්තිම එක ලෝකෝත්තර. හොඳ කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර ඒතර අපි උත්සාහ කරනවා දැන් දැන් අපි පුරුදු වෙන්න ඕනේ අහන වෙලාවේ මතක තියාගන්න. එහෙම වුණොත් තමයි අභිධර්මයේ ලේසි වෙන්නේ. හරිද? එහෙනම් චුට්ට චුට්ට ඉස්සරහට යනකොට මතක තියාගනිමින් යන්න. එහෙනම් දැන් ಜಾති හතරයි. සිත් එක එක පාටම ප්‍රභේද වශයෙන් හතරක් යදෙනවා. එතකොට මේ කාමාවචර සිත් ඔන්න දැන් මම මතක තියාගන්න පහසු ක්‍රමයක් කියන්න යන්නේ. අපි කාමාවචර සිත් බෙදා ගන්නවා රූපාවචර සිත් ඒ හැම දෙයකම අපි ඉස්සෙල්ලාම ගත්තොත් එහෙම අපි ඉස්සෙල්ලාම තේරුමක් ඇති කරගමු අපිට උපදිනව නේද අකුසල් සිත් කියලා જાතියක් නේද අකුසල් සිත් කියලා જાතියක් උපදිනවා ඒ අකුසල් සිත් කියන්නේ මොනවද කියලා තේරුම් අරගෙන යන් එතකොට බෙදා ගන්න මතක හිතෙන ලේසියි අපි එදත් කතා කරා යම් කෙනෙක්ගේ సంతානයක ඇති වුණොත් එහෙම අනාගතයේදී අනිෂ්ට විපාක නරක විපාක ඇති කරන සිත් තියෙනවා නම් ඒවට කියනවා අකුසල් සිත් කියලා. යම් කෙනෙක්ගේ సంతානයක ඇති වුණොත් අනිෂ්ට විපාක නරක විපාක ඇති කරනවා නම් ඒකට කියනවා අකුසල් සිත් කියලා. ඊළඟට ලෝභ සිත් කියලා જાතියක් අපේ හිතවල උපදින අකුසල් සිතක්ම තමයි ඒක ඒ අකුසලයේ මාය බෙදෙනවා ලෝභ වශයෙන්. ලෝභ කියනකොට අපිට මොනවා හරි අරමුණක් ඉදිරියේ මේ දේ මිහිරි මේ දේ හොඳයි සුවයි කියලා ඇලීමක් ඇති වෙනවනම් ඇලෙන ගතියක් ඇති වෙනවනම් හරිද අන්න ඒවට කියනවා ලෝභතිත් කියලා. එතකොට සින්දුවක් ඇහෙනකොට රූපයක් දකිනකොට නේද? ඒක අපි දන්නේ නැති වුණාට එතන ලොකු ක්‍රියාවක් සිද්ධ වෙනවා. අපිට තේරෙන්නේ නැහැ ඒක. හරිද? දැන් බලන්න මම එදත් මතක් කරා ඒකෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන් යම් කිසි ආකාරයක අනාත්ම ලක්ෂණයක් වගේ තියෙනවා බලන්න මම මේ ලෝකේ ජීවත් වෙනකොට මම මෙහෙම රූපයක් දකිනවා දකිනකොට මට ඇලෙන ගතියක් එනවා නේද ඒක අපිට නිකන්වත් මතක් වෙනවද ලෝභසිතක් කියලා අන්න දැන් අභිධර්මය ඉගෙන ගන්න කෙනෙකුට මතක් වෙන්න පටන් ගන්නවා අන්න මට අයිතියක් නැතුවම නේද මගේ මගෙන් කිසි බලපෑමක් නැතුවම ඇලීමක් සහිත සිතක් මේ ඉපදුනේ නේද ඇලීමක් සහිත සිතක් ඉපදුනේ කියලා. ඒක එතකොට බලන්න ඒක අකුසලයක්. අකුසල සිතක් කියනකොට අකුසල සිත අනිෂ්ට විපාක ලබා දෙනවා. යමකට ඇලුනොත් අනිෂ්ට විපාක ලබා දෙනවා මොනවාද? රත් වීම, දැවීම සහිත ආශ්‍රව වැඩි වෙනවා. හරිද? එතකොට ඒවා මතක් වෙන ගානට ගන්න පුළුවන් සිහිය ටික ටික වර්ධනය කරගෙන යනකොට. හරිද? ඊළඟට දේශ මූල සිත් කියලා තියෙනවා. ලෝභ මූල සිත් වගේම දේශමූල සිත් කියලා. ඒත් අකුසල්. අකුසල් සිත්වල තියෙන දේශමූල සිත් කියලා. එතකොට දේශමූල සිත්වල ස්වභාවය තමයි සිතින් මොනවා හරි අරමුණක් ගන්නකොට ඒ අරමුණට විරුද්ධ හරි මොනවා හරි අරමුණක් අපිට එනකොට ඒ අරමුණත් එක්ක හැප්පෙන ගතියක් තියෙනවා. හරි. ඒ අරමුණට විරුද්ධව යන ගතියක් තියෙනවා. හරි. අන්න බලන්න දැන් එතකොට අපි දැන් අපිට යම් අදහසක් තේරුම් ගන්න පුළුවන් මේ මොකක්ද කරන්න යන්නේ කියලා. මම මේ හදන්නේ රාමුවක් හදලා පෙන්නන්න. මේ රාමුව මතක තියාගන්න. අන්න දැන් දැන් අපේ හිතේ තමයි මේක ඇඳෙන්න ඕන. උඩින්ම තියෙනවා සිත් 121ක් කියලා. හරිද? ගාන අපි පස්සේ හොයාගමු. දැන් මේ සිත් ඔන්න මෙන්න මෙහෙම සතහනක් ඇඳෙන්න ඕන. මොනවද? කාමාවචර මොන දැන් මෙහෙම සිත් 121 මේ පැත්තට ඉරක් ගැහුවා. හරිද? දැන් මෙහෙම පල්ලෙහාට දැම්මම. හරිද? කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. හරි. හරිද? ඔන්න දැන් කාමාවචර පැත්තේ එකක් තමයි අකුසල කියලා කියන්නේ. දැන් අපි ඉස්සෙල්ලා මම කියවනේ අකුසල කියන්නේ මොකද්ද කියලා. හරි. එතකොට මේ අකුසලයම දැන් එහෙනම් අපිට හොඳට තේරෙන්න ඕන ලෝභ මූල, දේශ මූල, මෝහ මූල කියලා තුනකට බෙදෙනවා. හරිද? දැන් ඔහොම දැන් එතකොට තේරෙනවද පල්ලහැට පල්ලහැට මේක හැදීගෙන යයි වගේ කියලා. නේද? පස්සේ ගණන් ටික දාගමු අපි. නේද? පස්සේ ගණන් ටික දාමු. දැන්ම ගණන් දාන්න කිව්වොත් මොකද වෙන්නේ? අපිට ටිකක් එපා වෙනවා. එහෙනම් දැන් දැන් ලෝභ මූල සිත කියන එක මොකද්ද කියලා දැනගත්තා. දේශ මූල සිත කියන්නේ මොකද්ද කියලා දැනගත්තා. දැන් අපි යනවා මෝහ මූල සිත කියන්නේ මොකද්ද කියලා. මොක එතකොට මේක හොඳටම තේරුම් ගන්න ඕනේ මේ ඒක මේ තමන්ගේ සිතත් එක්ක එක්ක සංසන්දනය කරමින් මේක කරන්න ඕනේ හරිද දැන් අපි හිතමුකෝ භාෂාවක් ඉගෙන ගන්නවා කියන එකේ තේරුම මොකද්ද පෙට්ටියට කියනවා ඉංග්‍රීසියෙන් box කියලා හරි දැන් අපි දන්න දෙයක් මේක එතකොට box කියනකොට අපිට පෙට්ටිය මතක් වෙන්නේ නැත්තම් නේද එහෙනම් අපි භාෂාව ඉගෙනගෙනද පෙට්ටිය දාගෙනකොට box කියන වචනේ එන්නේ නැත්තම් නේද ඉංග්‍රීසි භාෂාව අපි ඉගෙනගෙන ඒ ඒ වචනේ අපි ඉගෙනගෙන නැහැ. එන්න ඒ වගේම මේක රසවත් කරගන්න කියලා මම කියන්නේ අපි පුළුවන් තරම් හිමින් මේක රසවත් වැඩසටහනක් කරගමු. නේද? දේශමූල සිත කියන එක අපේ හිතේ තියෙන එකක් කියන අදහසවත් නැතුව අපි ධර්ම ඉගෙන ගන්න ගියොත් රසවත් නැහැ. කරුණු විතරක් එකතු කරගන්නවා. එතකොට අපේ සිතේ උපදින සිත උපදිනකොට ඒක දේශ සහගත වෙනකොට දේශමූල සිතක් කියලා ඒ හිත හඳුනාගන්නේ නැත්තම් නේද? අභිධර්මයේ රසවත් වෙන්නේ. හැබැයි හිතේ උපදිනකොට දැන් දේශමූල සිත කියනකොට අපේ හිතේ තියෙන එකක් කියලා ඉස්සෙල්ලා අපි අඳුරගන්න ඕනේ. නේද? ඉස්සෙල්ලාම අපි කියනවා පෙට්ටියට කියන්නේ බොක්ස් කියලා. එතකොට අපි දැන් පෙට්ටියට කියන්නේ බොක්ස් කියලා අඳුරගන්නවා. නමුත් බොක්ස් කියනකොට අපිට හුඟක් වෙලාවට පෙට්ටිය මතක් වෙනවා. නේද? නමුත් පෙට්ටියක් දකිනකොට නේද බොක්ස් කියන එක මතක් වෙනවා අඩුයි. නේද? ඒ වගේම දේශ මූල සිත කියනකොට අපේ හිතේ උපදින කියලා එකක් මතක් වෙනවා. සමහර අය ඒකවත් හිතන්නේ නැතුව නිකම්ම කටපාඩම් කරගන්නවා. මගේ හිතේ උපදින එකක් කියලා. නමුත් වටින්නේම මොකද්ද? භාෂාව හැදෑරුවා කියන්නේ හරියටම තේරුම් ගත්තා කියන්නේ මොකද්ද? Tamanට දේශයක් උපදිනකොට මේක දේශ මූල සිතක පහළවීමක් වුණා. දේශේ මූල සිතක පහළවීමක් වුණා කියලා Tamanට තේරුම් ගන්න පුළුවන්කම දැන ගන්නට આવොත් නම් ඒ කියන්නේ ඒක ධර්ම අවබෝධයට ලොකු හේතුවක් වෙනවද නැද්ද? ලොකු හේතුවක් වෙනවා. හරිද? ඒකයි අපි මේ කතා කරන්නේ මම කිව්වා ප්‍රත්‍යක්ෂා වැඩසටහන මොකක්ද ප්‍රායෝගික තලයකට යන වැඩසටහනක් කියලා. හරි. මෝහ මූල සිත කියලා කියන්නේ යම්කිසි කරුණක් ගැන අපි අරමුණු කරනකොට මෙනෙහි වෙනකොට ඒ කරුණේ හරි ස්වභාවය හරි හැටියට දැනගන්නට නොහැකි වෙන පරිදි අඳුරු කරන ගතියක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ දැන් දැන් මගේ තියා බලාගෙන ඉන්නවා දැන් මාව පේනවා. මාව පේනකොට එකපාරටම මේ තිරය සම්පූර්ණයෙන්ම අඳුර වෙලා කළු වෙලා යනවා. ඒක ක්‍රමානුකූලව මේ මේ පරිසරය අඳුරු වුණා කියනකොට හොඳටම කරවල වුණා නම් දැන් මොකද්ද මෙතන කවුද මෙතන ඉන්නේ කියලා පේන්නේ නැහැ. අඳුරේ අතපත ගන්න කෙනෙකුට පෙට්ටියක් හම්බුනහම ඒක මේ මේසයක්ද පෙට්ටියක්ද නැත්නම් සේප්පුවක්ද මොකද්ද කියලා හොයාගන්න බෑ වගේ. හරිද? අපේ සිතට ඇත්ත తත්වය වසන් කරන ගතියක් තියෙනවා. හරි. අන්න ඒකට කියනවා මෝහ මූල සිත් කියලා. ඇත්ත වසන් කරන ස්වභාවය. දැන් උදාහරණයක් තමයි ශරීරයක් ගත්තහම ඒ ශරීරයක ඇත්තටම අපි හොඳටම දන්නවා කෙස් ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුරු ආදී වශයෙන් තියෙන ඔක්කොම දේවල් ගඳයි පිළිකුලයි අප්‍රසන්නයි කියලා නේද? නමුත් විතක සම්පූර්ණ ශරීරයක් අපි කොහේ හරි තැනකදී දකිනවා දැක දැක්කහම මේ අප්‍රසන්නයි කියන එක දැනගත්තත් හොඳට බලන්න දැන් දැන් අපි ටිකක් පුරුදු කරපු කෙනෙක් දන්නවා ශරීර අප්‍රසන්නයි කියලා. අප්‍රසන්නයි කියලා දැනගත්තත් ඒ හිත උපදිනකොට අප්‍රසන්න බව දැනෙන්නේ දැනෙන්නේ නැහැ. අප්‍රසන්න බව පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. හරිද? ඒක අප්‍රසන්නයි කියලා හිතන්න හැදුවත් සමහරවිට අපි හදලා හිතන්න හදනවා මේක අප්‍රසන්නයි කියලා මම අහලා තියෙනවා අහලා නේ මම දන්නවා අප්‍රසන්නයි කියලා නමුත් ඒක ඒ හිතට ඒ රසය පිළිකුල් රසයක් තියෙනවා නේ පිළිකුල් රසය උපදින්නේ නැහැ සුභ වශයෙන් අදහසකුයි උපදින්නේ. හරි? අන්න ඒ වගේ තමයි මෝහ මූල සිත්. මෝහ මූල සිත්වල ස්වභාවය. එහෙනම් දැන් අපි දන්නවා අන්න දැන් කාමාවචර සිතක් වෙන්න ඕන එහෙනම් ඒක. නේද? කාමාවචර පැත්තේ තමයි තියෙන්නේ. ඒක එහෙනම් අකුසල කාමාවචර එහෙනම් අර දැන් දැන් දේ යටි යටිම්ම ගන්න ඔය අපි හදපු සටහනේ යටම තියෙන්න ඕනේ ලෝභ මූල, දේශ මූල, මෝහ මූල කියලා. එහෙනම් මේ ලෝභ මූල, දේශ මූල, මෝහ මූල ඔක්කොටම කියනවා අකුසල කියලා. අකුසල එහෙනම් වැටෙන්නේ කාමාවචර පැත්තට. මේ කාමාවචර කියන කාමාවචර භූමියනේ මේක. නේද? ඒ කියන්නේ අපාය, මනුස්ස ලෝකය සහ දිව්‍ය ලෝක 6 කියන තැන් වලට කියනවා කාමාවචර කියලා. එහෙනම් මේ අකුසල ටික වැටුනේ කාමාවචර පැත්තට. හරිද? එතකොට මේ කාමාවචර ඒක එහෙනම් ඒක අර සම්පූර්ණ සිත් 100 විචේක යටතේ තියෙන කාමාවචර අකුසල ලෝභ දේශ මොහ කියලා ඔන්න ඔය විදිහට ඔන්න ඔය ටික ඔළුවේ තියෙන්න ඕනේ. පුළුවන් වේද? පුළුවන් වෙයි. නේද? එතකොට දැන් පොඩි සටහනක් නේද අපිට ඒක අමාරු නෑ අභිධර්ම පොතක් හොයාගත්තම සටහන් තියෙනවා නේද දැන් අපි හැම වෙලෙම සටහන් බල බල ඉඳලා හරියන්නේ නෑ සටහන කොහෙද අන්තිමට තියෙන්න ඕන හිතේ සටහන අඳිනවා ඇඳලා අමතක වෙනකොට නේද? ළඟ ළඟට අරගෙන ආපහු බලලා හිතේ සටහන සකස් කරගන්න. එතකොට ලේසියෙන් මේක කරගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඊළඟට තව චුට්ටක් එහාට යන් අපි මේ කාමාවචර ලෝභ, දේශ, මෝහ කියන ඒවා කතා කරන්න ගියාම අපිට ඕන වෙනවා සෝමනස්ස සහගත සිත කියන්නේ මොකද්ද කියලා දැනගන්න. හරිද? එතකොට අපිට මේකට එකතු කරගන්න පුළුවන් තව. එතකොට සෝමනස්ස සහගත කියලා කියන්නේ අපි දන්නවා සුඛ වේදනා දුක් වේදනා අදුක් අසුඛ වේදනා කියලා තුනක් තියෙනවා. එතකොට මේකෙන් කායික මානසික වශයෙන් බෙදෙනකොට මානසික සුඛ වේදනාවල් අපි අත්දකින්නව නේද? මානසික සුඛ වේදනාවල් මානසික සැප. මානසික සැපට කියනවා සෝමනස්ස කියලා. මානසික සැපට කියනවා අන්න එතකොටම දැනෙන්න ඕන මම මට නේද මුකුත් නැතුව මානසික සැපයක් ලැබිලා තියෙනවද නැද්ද? ඒ කියන්නේ ප්‍රිය රූපයක් දකිද්දී මනසේ උපදිනවා සෝමනස්සයක්. නේද? එතකොට ප්‍රිය ශබ්දයක් ඇහෙද්දී මනසේ උපදිනවා සෝමනස්සයක්. එහෙනම් සෝමනස්ස කියන එක මතක තියාගන්න වෙනවා. මේ දැන් අපිට ඕන වෙනවා කුසල අකුසල ඒ කියන්නේ ලෝභ, දේශ, මෝහ කියන ඒ වාගේ සිත් පිළිබඳව සාකච්ඡා කරන තවත් වර්ගීකරණයකට යන්න. එතකොට එහෙනම් ඒකට අදාළව කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා බලාගන්නයි දැන් අපි මේ හදන්නේ ඒකත් බෙදිලා යන විදිය තවත් එහාට කතා කරනවා. එතකොට ආයෙ බෙදීම එන්නේ නැහැ. හරි එහෙනම් සෝමනස්ස සහගත කියලා කියන්නේ මොනවද? මානසික සුඛ වේදනා සහිතයි. ඊළඟට දිට්ඨිගත සංප්‍රයුක්ත කියලා සිතක් දිට්ඨිගත සංප්‍රයුක්ත කියන්නේ මොකද්ද කියලා බලන්න. සමහර වෙලාවට වැරදි දෘෂ්ටියෙන් සිත් උපදිනවා. මේවා ගැන අපි පස්සේ ගොඩක් සාකච්ඡා කරමු. දැන් අපි කෙටියෙන් පොඩ්ඩයි කතා කරන්නේ. ඒව මොන උදාහරණات එක්කම හිමිසරේ කතා කරමු. පස්සේ එකින් එක වෙනම අරගෙන. දැන් අපි හදන්නේ ආයෙ මතක් තියාගන්න. හදන්නේ මොකටද මුලින්ම? සැකිල්ල හදාගන්න. නේද? සැකිල්ල හදාගන්නයි හදන්නේ. හරි. හරි. දැන් දික්ටිගත සංප්‍රයුක්ත කියන එක උදාහරණයක් විදිහට ගත්තොත් ආ ප්‍රාණඝාත කියන්නකෝ ප්‍රාණඝාතයක් සිද්ධ කරනවා සමහර අය වැරදි දෘෂ්ටියෙන් යුක්තව. උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම් යම් කිසි විදිහකට අපිට කියන්නකො. අපිට යම් අපිට අදහසක් දීලා තියෙනවා පුංචි කාලේ ඉඳන්ම බෞද්ධ නොවන කෙනෙක්ව ගාතාවක් දෙනවා අපිට. හරි අපිට අපි අහලා තියෙන හිමයි කියලා. ඒ ගාතාව කියමින් බෞද්ධ නොවන කෙනෙක්ව මරලා දැම්මොත් දැන් කියනවා බෞද්ධ නොවි ඉපදීම අපායන් හේතුවක්. ලොකු ව්‍යසනයක් වෙනවා අනාගතේ සසර කියලා. ඒකින්ද ගාතාවක් කියලා මේ ගාතාව හයියෙන් කිය කිය කිය කිය කාගේ හරි බෙල්ල කපලා මැරුවොත් ඒ මරණ කෙනාව බෞද්ධ වෙලා ඉපදිලා යාට යහපතක් වෙනවා කියනවා. හරි. එහෙම හිතන්නක උදාහරණයක් විදිහට. ඒ වගේ අදහසක් අපිට මේ ධර්මය තුලින් දීලා තිබ්බනම් කෙනෙක්ගේ යහපත වෙනුවෙන් අපි මොනව කරයිද? ඇත්තටම සමහරට කිසිම අපිට හිතෙන අනුකම්පාවක් නැහැ කියලා. හරි කිසිම ගැටලුවක් නැතුව අපි සමහර විට නේද කෙනෙක්ව අල්ලගෙන නේද බෙල්ලෙන් ගාතාව ඒ කියන ගාතාව කිය කිය බෙල්ල කපලා බෙල්ල කපනකොට අපිට කරුණාවක් තියෙන්නේ නැහැ. අනේ මේ මනුස්සයා නැත්තම් මහ විකාරයක් වෙනවා. මෙයා දැන් මේ සැරේ මෙයා බෞද්ධ වෙලා නැහැ. ඒකින්ද නේද අපි මනසින් බෞද්ධ කරන්න යන්නේ. එයා <laughs> නේද? එහෙම අන්න ඒ මොකද්ද? ඒකට කියන වැරදි දෘෂ්ටියක්. වැරදි දෘෂ්ටිය තියෙනකොට සිත පහල අපි කියලා දුන්නත් හරියන්නේ නැහැ. කියලා දෙන්න කියාට හරියන්නේ නැහැ. ඒ දෘෂ්ටිය තියෙනකන් එයාට ඒ දෘෂ්ටිය හින්දා පහළ වෙන්නේ ප්‍රාණඝාතය. හොඳයි. තේරෙනවද? අකුසල සිතක් පහළ වෙන්නේ. නමුත් ඒක ඒක පහළ වෙන්න හේතු වෙන්නේ ආන්නර දෘෂ්ටිය. දැන් තේරෙනවද? ඒ දැන් තේරෙනවද අපේ හිත උපදිනකොට අර තව තව ක්‍රියා වගේක් එක මේක වෙන්නේ කියලා නිකන් අදහසක් එනවද එපාර? මම මේ කියන්නේ. නේද? දැන් ඇත්ත වැහිලා යනවා. මෝහ කියන්නේ මෝහ කියන්නේ ඇත්ත වැහිලා යන හැටි. ඇත්ත තවත් මේක විශ්ලේෂණයක් කරන්නයි දැන් මේ හදන්නේ හිමිසරේ. එහෙනම් දික්ටිගත සම්ප්‍රයුක්ත වෙන. ඒ වගේ දික්ටි ටික ඔකෝමත් එක්ක උපදින සිත් වර්ගයක් තියෙනවා. ඒවට කියනවා දික්ටිගත සම්ප්‍රයුක්ත කියලා. ඒ වගේම දික්ටිගත විප්‍රයුක්ත කිව්වොත් දෘෂ්ටිය නැතුව. ඊළඟට අර ඉස්සෙල්ලා වගේම සෝමනස්ස සහගත වගේමයි ඊළඟට දෝමනස්ස සහගත කියන්නේ. දෝමනස්ස සහගත කියන්නේ එතකොට හැම වෙලෙම අර ලැබෙන අරමුණේ නරක ගතිය ඉස්සෙල්ලා නරක ගතිය ආස්වාදය ආස්වාද වෙන්නේ ඒකේ ඒක ඒකේ නරක ගතිය ආස්වාද කරන ස්වභාවය හරි එතකොට දෝමනස්ස වෙනවා අපි දෝමනස්ස වෙන්නේ ලැබෙන අරමුණේ නරක ගතිය අපි මේ ආස්වාද කරන හින්දා හොඳයි. එතකොට දැන් ඊළඟට මේකෙදී අපිට තව එකක් ඕන වෙනවා. ඒකට කියනවා අසංකාරික සිත කියලා. හරිද? අසංකාරික සිත කියලා කියන්නේ මේ සිත තියුණුව ස්වභාවයෙන්ම උපදිනවා කිසිම කෙනෙක්ගේ මෙහෙයවීමක් හෝ උත්සාහ කිරීමක් නැතුව. කිසි කිසිම කෙනෙක්ගේ මෙහෙයවීමක් සහ උත්සාහ කිරීමක් නැතුව තමන්ගේ තුලින්ම උපදිනවා. දැන් අපි උදාහරණයක් කිව්වොත් එහෙම කවුරු හරි අපිට කියනවා මේ අනර දානෙට ගිහලා උදව් කරන්න කියලා. නැත්තම් දඬුවමක් දෙනවා කියලා කියනවා. එතකොට පිනකට යන්නේ හැබැයි යන්නේ කාගේ හරි තල්ලුවක් එක්ක නේද? එතකොට ඒක අවබෝධයෙන් නෙවෙයි. අවබෝධයෙන් නෙවෙයි. කාගේත් දැන් මහා පූජාවකට පූජාවකට යනවා. ඉතින් දැන් මං කියනවා අහවල් පූජාව කරන්න යන්න ඕනේ. එතකොට දැන් එන්නේ පූජාව ගැන මේ දැනගෙන ඥාන සංප්‍රයුක්තව නෙවෙයි මේ එන්නේ හාමුදුරුව බල කරපු හින්දා යනවා. හාමුදුරුව බල කරපු හින්දා යනවා කියලා. හරි. එහෙනම් අන්න ඒවට කියනවා අසංකාරික සිත කියලා. හරිද? අසංකාරික සිත කියලා කියනවා. එතකොට දැන් බලන්න සෝමනස්ස සහගත, ditthිගත සංප්‍රයුක්ත ඊළඟට දෝමනස්ස සහගත, උපේක්ෂා සහගත සහ අසංකාරික කියලා කිව්වා. ඊළඟට අපි මේ සිත් ටික ගැන කතා කරලා ඉමු. ඒකට අපිට ලේසි තෝරගන්න. ඊළඟට අසංකාරිකකේ විරුද්ධ කියන්නේ සසංකාරික කියන එක. සසංකාරික කියන්නේ අන් අයගේ මෙහෙවීමකින් හෝ උත්සාහ කිරීමකින් කිරීමක් ඇතිව සසංකාරික අසංකාරික කියන්නේ එහෙම නෑ. සසංකාරික කියන්නේ එහෙම තියෙනවා. අසංකාරික කියන්නේ එහෙම නෑ. සසංකාරික කියන්නේ කාගේ හරි බලකිරීමක් අන් අයගේ මෙහෙයීමක් හෝ උත්සාහ කිරීමක් ඇතිවම බලවත් උපදිනවා. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ. නේද? ඒක මාරු වෙලා කියමුනේ මම හිතන්නේ. නේද? ඔව් ඒ කියන්නේ තමන්ගේම අතුලාන්ත හැඟීමකින් උපදිනවා නම් අසංකාරිකයි. දැන් අර මම කිව් උදාහරණය දෙවෙනි එකටයි ගැලපෙන්නේ. ඒ කියන්නේ කාගේ හරි දැන් මගේ බලපෑමකින් යම්කිසි පූජාවක් කරන්න යනවා නම් ඒකට කියනවා සසංකාරිකයි කියලා. එතකොට ඒ කියන්නේ ඒ සිත් උපදින්නේ අන්න එහෙම. එතකොට ඒක දැනට අපි ওই විදිහට මතක තියාගමු. ඊළඟට තියෙනවා පටික සංප්‍රයුක්ත සිත කියලා කියන්නේ අරමුණෙහි ගැටෙන ගතිය. හරි. හැම වෙලෙම අරමුණත් එක්ක හැප්පෙන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ ගැටීම දැන් අපි මේක හරියට නිකන් මම අර කිව්වනේ අර සිතක් උපදිනකොට හේතු වෙන දේවල් ගැන අපි කතා කරනකොට හොද්දේ රසය වගේ කියලා. ඒතර මේ හැම දෙයකම මිශ්‍ර වීමකින් තමයි. ඒතකොට අපිට සිතක් එනවා වෙලාවකට සෝමනස්ස සහගත, දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික කියලා. එහෙම එන්නේ ওই කාරණා ඔක්කොම එකතු වෙලා එන්නේ. ඒතකොට අපි බලමු ඒක ඒ වෙලාවට බලමු මේ වගේ සිත් මොනවද කියලා. ඒතකොට පටික සංප්‍රයුක්ත කියන්නේ අරමුණේ ගැටෙන ස්වභාවය. හරියට නිකන් අනිත් අය සමග හැප්පෙන, ගැටෙන ස්වභාවයෙන් යුක්තව අනිත් දේවල් එක්ක හැප්පෙන, ගැටෙන ස්වභාවයෙන් යුක්තව උපදින ඒවාට කියනවා පටික සංප්‍රයුක්ත පටික සංප්‍රයුක්ත සිත් කියලා. එතකොට මේකත් අපි මතක තියාගන්න ඕනේ ඒක මොකක්ද කියලා පටික පටික සංප්‍රයුක්තයි කියන එක. ඊළඟට සමහර වෙලාවට ඒ කියන්නේ සමහර වෙලාවට බොහෝ වෙලාවට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය ගැන සීලය ගැන ඒ වගේම අතීත අනාගත පටිච්චසම්පන්න ස්වභාවයන් පිළිබඳව අතීතය අනාගත අතීත අනාගත පිළිබඳව කියන මේ අටතැන පිළිබඳව සැක සහිතව සිත් උපදිනවා. එතකොට තමයි ඔය සමහර වෙලාවට හුඟක් වෙලාවට දැන් දැන් මේ කාලේ වෙනකොටස් කියන සීලය ඕනේ නැහැ. නේද? සීලය රැකීමෙන් ලැබෙන දේවල් නුවණින් දන්නේ නැති අයට සිතක් උපදිනවා මේ සීල් රැක්කට ඉතින් ඔය කියන තරම් දෙයක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ගැන ධර්මය ගැන මහා සංඝරත්නය ගැන ඇත්තටම බුදු කෙනෙක් හිටියද ඊළඟ විශේෂයෙන් පටිච්චසම්පාදය පිළිබඳ ආය මේ ඔය කිව්වට ඇත්තටම මටත් සැකයක් තියෙනවා උපදිනවා උපදින්නේ නැද්ද දන්නේ නැහැ මේක ස්වභාව ධර්මයනේ නේද කෙනෙක්ව පහළ වෙලා නැවත භවයක් ලැබෙන්නේ නැද්ද දන්නේ කියලා අනාගතය පිළිබඳ සැක සහිතව සිත් උපදිනවා හරිද අන්න ඒ සැක සහිතව උපදින සිත් වලට කියනවා විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත කියලා. හරිද? විචිකිච්ඡා සංප්‍රයුක්ත. මේ කාරණා ටික අපි දැන කෙටියෙන් දැනගන්නවා. පස්සේ සිත් ටික අර අපි දැන් අර මං කිව්ව සටහනක් හදනවා කියලා කිව්වනේ මං. ඒ සටහන අපි ඊට පස්සේ කරන්නේ මොකද්ද? හිමින් හදාගෙන හදාගෙන යනවා. එතකොට ওই සිත් ගැන තව ටිකක් තව ටිකක් විග්‍රහ කරනවා. දැනට සංකල්පයක් ඇති කරගන්නවා විතරයි. ක්‍රමානුකූලවයි යන්න ඕනේ. ක්‍රමානුකූලව කියද්දි කෙනෙකුට හිතේ සටහන හදාගෙන ගියා නම් හොඳයි කියලා. එහෙම වුණා නම් ඔක්කොම පැටලෙනවා. ඉස්සෙල්ලා අපි මේ කරන්නේ සංකල්ප ටික හදා ගන්නවා. සංකල්ප ටික හදාගෙන සංකල්ප ටික ඊට පස්සේ සටහනට යොදවමු. එතකොට සිත් සිත් ගාන කීයද කියලා ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. හරිද? මේවා ඔක්කොම මතක තියාගන්න. දැනට අද අපි සංකල්ප ටික සකස් කරගන්න උත්සාහ කරමු. එතකොට විචිකිච්ඡා කියලා කියන්නේ සැක සහිතව උපදින සිත්. මොනවා ගැනද? බුද්ධ ධම්ම සංඝ සීල අතීත අනාගත අතීත අනාගත අතීත අනාගත සහ අතීත අනාගත දෙකම පිළිබඳව සහ පටිසම්පාදය කියන අටතන ගැන ඇතිවන්නා වූ සැක. හරි. එතකොට මේ ඒ සැකයත් එක්ක යෙදෙන සිත සැකයත් එක්ක සකස් වෙන සිතර තමයි කියන්නේ විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත කියලා. විචිකිච්ඡාව කියන්නේ වෙන එකක්. හරිද? ඒක වැටෙන්නේ කොහෙටද? චෛතසික පැත්තටයි. විචිකිච්ඡාව කියන්නේ චෛතසික ධර්මයක්. හරි පස්සේ දැන් මේක හොඳට තේරෙයි. දැන් අපි අදහස විතරක් ගන්නද විචිකිච්ඡාව කියලා කියන්නේ සිත ඒ සිත උපදින්න ඇති වෙන ක්‍රියාවක් තමයි චෛතසිකයක් කියන්නේ. එහෙනම් විචිකිච්ඡාව කියන කියන්නේ චෛතසිකයක්. ඒකත් එක්ක යෙදෙන සිත් මාත්‍රයට තමයි අපි මේ කියන්නේ විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත කියලා. හරි. අපි කියන්නේ අපේ අරමුණ අරමුණ සටහන හදාගන්න එකටත් අරමුණක් තියෙනවා. මොකද්ද? ඔන්නය සිත් සහ චෛතසිකවල කැරකිල්ල වෙනස් වෙල්ල ක්‍රියාත්මක භාවය නේද මේ මේ සිත්වල මේවා යදෙනවා මේ මේ සිත්වල මේවා යදෙනවා මේ මේ චෛතසික වල යදෙන සිත් මේවායි කියලා අන්න මූලික වශයෙන් අපේ ක්‍රියාකාරීත්වය ගැන දැන ගැනීම තමයි එකම අරමුණ මේ මේ මුල් ටිකේ හරි මේ ටික අමාරුයි මේ ටිකින්ද තමයි හුඟක් දෙනෙක් හිතන්නේ මම ඔන්න ඔය භාවනා කරලා නිකන් ඉන්නවා මේ ටික අපි ඉස්සරහට යන්න අමාරු රේරුකාණේ හාමුදුරන්ගේ පොතේ දැක්කා නේද අරගෙන බලපුවා දන්නවා මුලේ ධම්ම සිත් ටික පිළිවෙලට කියලා දීලා තියෙනවා. හැබැයි හැම වෙලේම තියෙනවා ප්‍රශ්න අහලා. ඉතින් පොතේ හාමුදුරුවෝ උත්තර ටික ඔක්කොම දීලා ආයෙ ඇයි ප්‍රශ්න අහන්නේ? මේ ප්‍රශ්න තියෙන්නේ නැවත ඒවා මතකද කියලා බලාගන්න. නැතු ඉස්සරහට යන්න බෑ. හරි නැවත මතකද කියලා බලාගන්න. හරි. ඊළඟට ඒකයි මම මේකත් එක්ක ආයෙ චෛතසිකත් කියලා දෙනවා කිව්වේ. දැන් විචිකිච්ඡා කියනකොට ඒ චෛතසික දැන් උද්දච්චය අපි දැන් කතා කරන්නේ උද්දච්ච සංප්‍රයුක්ත හිත ඊළඟට උද්දච්චය කියනකොට හිතේ ඇතිවන නොසන්සුන් බව. හරිද? එතකොට නොසන්සුන්කම සිත එක අරමුණක පිහිට ගන්න බැරි කලබලකාරී චංචල ස්වභාවය උද්දච්චය කියනවා. උද්දත් එතකොට මේ උද්දච්චය උපදින සිතට කියනවා උද්දත්ත සංප්‍රයුක්ත සිත කියලා. ඕක හොඳටම තේරෙන්නේ දැම්මම නෙවෙයි. හරි ඒකයි මම මේ මතක තියාගන්න කියන්නේ උද්දච්චය කියන චෛතසිකය අපි විස්තර කරගන්නවා ඉදිරියේදී. හරි මේ එකට අපි යමු. විස්තර කරනකොට උද්දච්චය කියන චෛතසිකයේ තියෙන ස්වභාවයක් තමයි හරියට මොකද්ද හුළඟේ ලෙල දෙන කොඩියක් වගේ. හුළඟේ කොඩියක් තියෙනකොට හුළං තියෙන වෙලාවේ කොඩියට මුකුත් කරගන්න බෑ ගහනවා. නේද? අන්න ඒ වගේ තමයි උද්දච්ච සහගත හිත. එතකොට ඕක දැන් අපි භාෂාව ඉගෙන ගන්න යන්නේ. අත්දැකලා නැද්ද? අන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ. හරි දැන් ඔය අපි මේක කතා කරනකොට ඕක අමතක වෙයි. බොක්ස් පෙට්ටිය කියලා කිව්වා වගේ තමයි පෙට්ටියක් ඕන මේකට. හරිද? එතකොට මේ ඒ වගේ මට දැනিলা තියෙනවා මේ නොසන්සුන්කම තරහා ගිය වෙලාවට. නේද? එතකොට දැන් ඔන්න ඉදිරියේදී මේවා අපිට හොඳටම පුළුවන් අවබෝධ කරගන්න කොයි වගේ තැන්වලද මේවා උපදින්නේ කියලා දැනගත්තාම. හරි මාව නොසන්සුන් වෙච්ච අවස්ථා තියෙනවද නැද්ද? මගේ හිත නොසන්සුන් භාවයට පත් වෙච්ච අවස්ථා තියෙනවා. එතකොට අපිට හොයාගන්න පුළුවන් මේක මේ මොකක්ද මේ මොකක්ද මේ සිත කියලා හොයාගන්න පුළුවන්කම තියෙනවා. කොතනද මේක උපදින්නේ? මේකට හේතුනේ එහෙනම් උද්දච්චය ඒ කියන්නේ මේ තියෙන නොසන්සුන්කමත් එක්ක උපදින සිතට කියනවා උද්දච්ච සංප්‍රයුක්ත සිත කියලා. ඊළඟට මේ සිත්වලටමයි විඥානය කියලා කියන්නේ. එතකොට අපි මේ ගැන පස්සේ කතා කරමු චක්කු ප්‍රසාදය සහ ඒ කියන්නේ චක්කු ප්‍රසාද රූපය දැන් අපේ ශරීරය කොටස් ගානකට බෙදෙනවා හරිද මේ ශරීරයේ තියෙන දැන් අපිට මේ මේ පේන ඔක්කොම රූප හරිද මේ වාගේ විශේෂ කාරණාවක් කරන රූප වර්ගයක් තියෙනවා අපේ පෙනීම ලබා දෙන්නේ ඒවට කියනවා ප්‍රසාද රූප හරි ශබ්දය ඇසෙනේවට කියනවා සෝතක් ප්‍රසාදය. ඇහි පෙනීම ලබා දෙන්න හේතු වෙන පෙනීම ලබා දෙන රූප ටිකට කියනවා චක්කු ප්‍රසාදය කියලා. එතකොට චක්කු ප්‍රසාද රූපයට කියනවා චක්කුව කියලා. ඇත්තටම දැන් මම මෙහෙම අත තිබ්බොත් ඇහැට මේ මෙතන ගෑවෙනකොට මට දැනෙනවා. ඒ දැනෙන්නේ චක්කු ප්‍රසාදයද? නැහැ. ඒක කය. හරි. මේ කයේම තියෙනවා පෙනීම ලබා දෙන රූප කලාප වර්ගය. ඇසීම ලබා දෙන රූප කලාප වර්ගය. නාසය කියුවට නාසය නෙවෙයි නාසයේ තියෙන ආග්‍රහණය දැනෙන රූප කලාප වර්ගය. දිව්‍යා දිවේ තියෙන රස දැනෙන කොටස් වර්ගය. අන්න ඒ වගේ ඒවට කියනවා ප්‍රසාද රූප කියලා. ඒවට කියනවා ප්‍රසාද රූප කියලා. හරි? දැන් එතකොට මේ ගොඩාක් අභිධර්මයේ දන්න අයට නෙවෙයි මේ වැඩසටහන අපේ. නේද? අපි මේ වැඩසටහනේ අරමුණක් තියාගෙන ඉන්නේ මොකද්ද? අපි ධර්මය හිතන්නේවත් නැති පිරිසක් ඉන්නවා. ඒ කට්ටියට නේද? යන්තම් හරි ටිකක් නෑ මේක මට අමාරු නෑ කියලා වමනාව තියෙන කෙනෙකුට චුට්ටක් ඉස්සරහට යන්නයි අපි මේ උත්සාහයක් ගන්නෙ. එතකොට එහෙනම් ප්‍රසාද රූප කියන්නේ මොනවද? අපේ මේ ශරීරයේ තියෙන ඔක්කොම රූප තියෙනවා නේද? පටවියාපෝ තේජෝ වශයෙන්. ඒ වගේම ප්‍රසාද රූප කියලා කියන්නේ මොනවද? රූපය පෙනීම ඇති කරන රූප. පෙනීමට හේතු වෙන රූප. ඇසීමට හේතු වෙන විඳීමට හේතු වෙන ඒවට කියනවා චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද අන්න ඒ විඥාන ඒ විඥාන වලට කියනවා චක්කු විඥානය කියන්නේ චක්කු ප්‍රසාදය ඇසුරු කරගෙන පවත්නා විඥාණයට කියනවා චක්කු විඥානය කියලා. චක්කු ප්‍රසාදය ඇසුරු කරගෙන හට ගන්නවනේ විඥානය නේද? අන්න ඒකට කියනවා චක්කු විඥානය කියලා. හරිද? එතකොට සෝත විඥානය, ගහන විඥානය, ජීව විඥානය, කාය විඥානය. හරි. දැන් ඒවට කියන්නේ මොනවද? පංච විඥාන කියලා කියනවා. දැන් ওই වචන ටික තමයි යෝන මූලික වශයෙන් ඉස්සරහට අපිට ඕන වෙන්නේ පංච පංච විඥාන කියන්නේ චක්කු, සෝත, ගාන, ජීවයා, කාය. එතකොට මේ පංච විඥාන විසින් අරමුණු කරන දැන් ඇහෙන්නම් දර්ශනය කරන ශ්‍රවණය කරන ආග්‍රහණය කරන ආස්වාද කරන එතකොට කයෙන්නම් ස්පර්ශ කරන අරමුණු වලට කියනවා ඒ අරමුණු අපේ සිත විසින් පිළිගන්න පිළිගන්නා වූ සිතක් උපදිනවා සිත් වේලියේ ඔන්න අර අරමුණ පිළිගන්නා වූ සිතක් වාගේ සිතක් උපදිනවා හරිද ඒ කියන්නේ අර අරක තේරුම් ගත්තා වගේ. තේරුම් ගත්තා නෙමෙයි පිළිගත්තා වගේ. කියන්නේ ඒක අනුමත කරා වගේ හරියට නිකන්. අනේ පිළිගන්නාව සිතක් උපදිනවා. ඒ ගැන අපි පස්සේ විස්තර සහිතව කතා කරමු. වචන විතරක් දැන් මතක තියාගමු. ඒකට කියනවා සම්පටිච්ඡන සිත කියලා. සම්පටිච්ඡන සිත කියන්නේ චක්කු සෝත ගාන දිව්‍යා කාය කියන දැන් ටික මතක තියාගන්න. ඒක ඒවා චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, දිව්‍යා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන ඒවා ඒ ඒ කියන අරමුණ ඒ අරමුණ පිළිගන්නා වූ සිතට කියනවා සම්පරිච්ඡන සිත කියලා. හරි දැනට අපි එක මතක තියාගමු මම අපි ඒක උදාහරණات එක්ක සාකච්ඡා කරනවා. ඊළඟට මේ පිළිගත් රූප වගේ ඒවා පිළිබඳ විමසීමක් කරන සිතක් උපදිනවා ඒකට. හරි. පළවෙනියෙන් පිළිගැනීමක් ඊට පස්සේ විමසීමක්. අන්න ඒකට කියනවා සම්තිරණ සිත කියලා. සම්පටිච්චන සම්තිරණ. සම්පටිච්චන සම්තිරණ. ඒ කියන්නේ අර පිළිගත් රූපාදී අරමුණු මොනවට විමසා තීරණය කරන සිතට කියන සම්තිරණ සිත කියලා. ඊළඟට මේ සිත් වේලියේම තව අපිට තියෙන පංචද්වාරා වජ්ජන සිත කියලා කියන්නේ යම් සිතක් මේ අරමුණ පංචද්වාරයේ ගැටෙන සිතක් පිළිබඳ යම් ඒ අරමුණ මෙනෙහි කරන ස්වභාවයක් තියෙනවා. අර පිළිගත්තා ඊළඟට තීරණය කරා ඊළඟට ඒ අරමුණ මෙනෙහි කරනවා නම් ඒ ඒ අරමුණ මෙනෙහි කෙරෙන සිත ඒකට කියනවා පංචද්වාරා වජ්ජන ආවර්ජන සිත. ద్వාරා වජ්ජන සිත. ඉතින් ඔය ටික ඔය ටික තමයි ඔය සිත් පේලිය දැන් අපි ඉස්සරහට චිත්ත විදියකට යනවා නම් උනත් ඔය ටික තේරුම් ගන්න ඕන සිත් පිළිබඳ ඔච්චරයි තියෙන්නේ එතකොට පංචද්වාරා වර්ජන මනෝද්වාරා වර්ජන. ඒ කියන්නේ යම් අයුරකින් විමසන ලද මොකක් හරි සිතක් පිළිබඳ විමසනකොට ඒ අරමුණ පිරිසිදු සලකන්නාක් මෙන් පවතිනවද? ඒක නිකන් ඊළඟට මනෝද්වාරයෙන් ගන්න අරමුණු ආවර්ජනය කරනවා කියලා හිතන්නකො එහෙම හිතන්නකො ඒක ලේසි අපිට ඔබ. පංචද්වාරයෙන් ගන්න අරමුණු ආවර්ජනය කරන ඒවාට කියනවා පංචද්වාරාවර්ජන සිත කියලා. මනෝද්වාරයෙන් ගන්න අරමුණු ආවර්ජනය කරනකොට කියනවා මනෝද්වාරා වජ්ජන සිත කියලා. එතකොට දැන් අපිට ගොඩාක් අමාරුනේ නැහැ. අර පටික සම්ප්‍රයුක්ත නේද අසංකාරික ඒවා පුරුදුයි අපිට යම් ප්‍රමාණයකට. එතනින් පස්සේ අපි කතා කරේ විචිකිච්ඡා සහ උද්දච්ච උද්දච්ච සම්ප්‍රයුක්ත කියලා. ඊට පස්සේ චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ පංචද්වාරා වජ්ජන මනෝද්වාරා වජ්ජන තව තුනක් තියෙනවා. ඒකක් තමයි හසිතුපාද සිත. හරිද? හසිතුපාද සිත කිව්වහම යම් සිතක් සිනහව උපදවනවාද? එම සිතට කියනවා හසිතුපාද සිත කියලා. ඊළඟට අන්තිම දෙක විපාක සිත සහ ක්‍රියාසිත. විපාක සිත සහ ක්‍රියාසිත. එතකොට ඔන්න ඔන්න ඔය ටික ඔය වචන ටික අපි දැනගත්තා නම් විපාකසිත කියන්නේ කුසල අකුසලයන් වල කළ තැනත්තාගේ సంతාන කුසල කුසලයන් කරපු කෙනෙක්ගේ సంతානෙහි ඒ කුසල අකුසලයන් නිසා අනාගතයේදී ඇතිවෙන සිත්. ඒ කුසල අකුසලයන් නිසා අනාගතයේදී ඇතිවෙන සිත් වලට කියනවා විපාක කියලා. ඊළඟට එහෙම විපාක තව අන්තිම එක තියෙනවා. ඒවා ගැන මම ගොඩක් කතා කරනවා කියලා පස්සේ. විපාක උපදවන ස්වභාවයක් නැතිව යම්කිසි කර්මයක විපාකයකුත් නොවන. පස්සේ හොයන්න කාරණා මොකක්ද ඒක කියලා. විපාක ඇති කරන විපාක උපදවන ස්වභාවයක් නැහැ. එහෙමවත් නැතුව කර්මයක විපාකයකුත් නොවන. විපාකයකුත් නෙවෙයි විපාක ඇති කරන ස්වභාවයකුත් නැත්තම් අන්න ඒවට කියනවා ක්‍රියාසිත කියලා. ඒවට කියනවා ක්‍රියාසිත කියලා. දැන් යටින් ඉඳන් ආයෙ උඩට යන්න ඔන්න ක්‍රියාසිතක් ගැන කතා කරා. ඒක විපාකයකුත් නෙවෙයි, පරණ සිතක විපාකයකුත් නෙවෙයි, අලුතෙන් විපාක හදන්නෙත් නැහැ. මේක එතනම ලොප්. නේද? එහෙනම් ඒක ක්‍රියාසිතක්. ඊළඟට අපි කතා කරා විපාක සිතක් ගැන. ඊට පස්සේ කිව්වා හසිතුපාද සිතක් ගැන කිව්වා. ඒ වගේම මනසේ මනසේ එන මනෝද්වාරයෙන් ගන්න අරමුණ ආවර්ජනය කරනවා නම් මනෝද්වාරා වජ්ජන කිව්වා. එතකොට පංචද්වාරයෙන් එන අරමුණ ආවර්ජනය කරනකොට පංචද්වාර වර්ජනය කිව්වා. ඊට පස්සේ අර මේ පිළිගන්න එක්කෙනා සහ නේද පිළිගන්න එක්කෙනා සහ මේ විමසන එක්කෙනා. එහෙම මතක තියාගන්න දැන් කවුරු හරි ගියක් අතුලට ආපහා ඉස්සෙල්ලාම එක්කෙනෙක් ඉන්න පිළිගැනීමේ නිලධාරි. හරිද? ඊළඟට එයා එයා ඉතින් එයාට දෙන ආයිබුවන් කියන්නේ විතරයි. හ්ම්. එහෙම මතක තියාගන්න මේ ලේසි. හරිද? එයා ආයිබුවන් කියන විතරයි. ඊළඟට එක්කෙනෙක් දාලා ඉන්නවා ආපු කාරණාව විමසන්න. හරිද? ඊළඟට ඒ විමසපු එකේ කාරණාව කරලා දෙන්න එක්කෙනෙක් ඉන්නවා. <laughs> හරි අපි තුමුකෝ නේද කාර්යාලෙක එහෙම වෙනවා. පිළිගැනීම විමසීම අදාළ තැනට යොමු කරනවා. එතකොට අදාළ තැනට යොමු කරන එක නේද අපි කියමු ආවර්ජන කියලා. නේද අපිට ගැළපෙන විදිහට හදාගමුකෝ. එහෙනම් විඥානයක් හටගත්තට පස්සේ ඒ විඥානයේ විඥානයේ හටගන්නා වූ සිත පිළිගැනීමේ සිත තමයි සම්පටිච්ඡන වෙන්නේ. ඊළඟට ඒක ඒක පිළිගන්නා සිත විමසා තීරණය කරන ආකාරයට එන සිතට කියන සං තීරණ සිත කියලා. ඊට පස්සේ ඒක ආවර්ජනය කරන සිතට කියන පංච පංචද්වාරවර්ජන මනෝද්වාරවර්ජන. ඊට අමතරව තියෙන්නේ අර පැත්තෙන් තියෙන හසිතුප්පාද විපාක සහ ක්‍රියා. හරිද? ඊට පස්සේ උඩින් තිබ්බා චක්කු විඥාන ටික ළඟට උද්දච්ච විචිකිච්ඡා සංප්‍රයුක්ත පටික සංප්‍රයුක්ත සසංකාරික අසංකාරික දික්ටිගත සම්ප්‍රත ඔය ටික අපිට පැහැදිලි. ඒ ටික ඒ තරම් පැටලෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට උත්සාහ කරොත් ඔය සිත් ටික පිළිබඳ දැන් කරුණු හොයාගන්න මේ සතියේ ඊළඟ ඉරිදා වෙනකොට අපිට දැන් එතකොට අර සටහන හදන්න වැඩ පිළිවෙල සකස් කරගන්න පුළුවන්. සටහන හදන්නේ කොහෙද? සිතේ. සිතේ හදන සටහනට හරිද? කොලේක ලියාගෙන එහෙම ඒවා දන්න ඒවා කටපාඩම් කරගෙන ආව සටහන හදන්න ලේසි. හරි පුළුවන් තරම් බලන්න මම හිතනවා වැඩි දිනෙකට අභිධර්මයට අවතීර්ණ වෙන්න පුළුවන්කම ලැබේ. කම්මැලි හිතන්න එපා. පොතක් අරගෙන බලන්න මේ කියලා දුන්න ටිකත් එක්ක බැලුවොත් අර අමාරුයි කියලා හිතෙන ටික ලේසි වෙනවා. අහගත්ත ගමන් අමාරුයි කියලා හිතෙන ටික ලේසියෙන් බලන්න පුළුවන්. කවදාද ඔක බලන්න ඕනේ එතකොට? අදම බලන්න ඕනේ හෙට වෙනකොට 75ක් අමතක වෙනවා. ඒකින්ද අද දවසේම නේද? අද දවසේම දැන් 9යි වෙලාව නේද? දැන් ඉතින් ඉක්මනට බලන්න ඕනේ. අද දවසේ ඉවර වෙන්න ඉස්සෙල්ලා අද ඉරිදා විවේක දවස ඒකින්ද පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. කටයුත්ත හරියට සම්පාදනය කරගන්න බැරි වෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් හැමදෙනා වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා හැමෝටම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව කටයුතු කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සතර සූපපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්න මේ කරන්නා වූ සියලු කටයුතු හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති දෙමාපිය ගුරු ඇතුළු අප නමින් මිය පරලෝ යන තිබෙන සියලුම ඥාති මිත්‍රාදීන්ට සහ අපවත් වේවා දාලා දන්නාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ අතර සියලුම අපවත් වදාලා වූ සියලුම ස්වාමීන් වහන්සේලාට පින් පැමිණීමටත් චන්ද්‍රා හේරත් මහත්මියගේ උපන් දිනයට සෙත් පැතීමටත් දේශකයන්න් වහන්සේ ඇතුළු බුද්ධ ශාසනය සුරකින සියලුම දේශකයන්න් වහන්සේලාටත් පැමිණ සිටින දූ දරුවෝ මුණුපුරු සහෝදර ඇතුළු සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් ධර්ම ශ්‍රවණය කරන සියලුම ලෝකවාසීන්ට ධර්ම අවබෝධය වේවා කියන උතුම් අදහසින් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ කුරුණෑගල මාවී දල්පොත පදිංචි චන්ද්‍රා හේරත් මහත්මිය ඇතුළු දූ දරු ඥාති හිත මිත්‍රාදීන් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් එයා බලාපොරොත්තු වෙන ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවන ලැබේවා. මිය පරලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයට මුතුන් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.